මොකක්ද මේ සිදුවන සිදුවීම? මගේ සංකල්පයක් වෙන්න බෑ එහෙනම් ඇත්ත. මෙන්න මේ සිදුවීම පිළිබඳව හෙවීමක් එයාට ඉස්මතු වෙනවා. ඔය හෙවීමත් එක්ක පින්වතුනි එයාට ඇහෙන් රූප දකිද්දි කනින් ශබ්ද අහද්දි නාසයෙන් ආග්‍රහණය කරද්දි දිවෙන් රස ලබද්දි කයෙන් පහස ලබද්දි මනසින් හිතද්දි හොඳට තේරුම් ගන්න මනසින් හිතද්දි ඒ කියන්නේ රූප එනකොට ශබ්ද එනකොට ගන්ධ රස පහස අරමුණු වෙනකොට ඒවා තේරුම් ගන්න අපි දාන්නේ මොකක්ද අපේ දික්තියක් අපට කොටුවච්ච දිට්ඨිය. හැබැයි ඒක වෙනම ඇත්තක්. ඒ බොරුව එක්ක ඉන්න බැරි වෙනවා. එයා හැම වෙලෙම ඇත්ත හොයනවා. ඔකට කියනවා පින්වතුනි අසරණ වෙනවා කියලා. ඔබ හිතලා බලන්න ජීවිතේ ඔබට අසරණකම් දැනෙනකොට කන්න බොන්න නැතුව ඉතාලම දිලිඳු වෙලා හාමතේ තමන් ඉන්නකොට තමන්ගේ පවුලත් නරත්තු කරන්න බැරුව ඉන්නකොට ඔන්න ඔබට පුදුම අසරණකමක් දැනෙනවා. එතකොට ඔබ බාහිර විනෝද ජනක දේවල්, බාහිර ස්වභාවයන් කිසි දෙයකට යන්නේ නැහැ. ඔබ හොයන්නේ මොකද්ද කොහොම හරි අර අසරණකමට පිළිසරණ. එතකොට ජීවිතයේ සත්‍ය හොයාගෙන යන කෙනෙකුට මේ දර්ශනවාදීව ජීවිතයේ අසරණකම දැනෙනකොට රූප සද්ද ගන්ධ රස පහස ලෝකයට එනකොට ඒව එක ඉන්න බෑ මොකක්ද ඒ කාරණාව කියන මෙන්න මේ ප්‍රශ්න ගිරිල්ල එනවා අන්න ඒ කෙනා තමයි සැබෑම අසරණ කෙනා ඒ ප්‍රඥාවෙන් යුක්ත අසරණ යුක්ත අසරණ කෙනාට අවශ්‍යතාවයක් ඇති වෙනවා බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ සත්‍ය පෙන්වන ධර්ම අන්න පිළිසරණක් අවශ්‍ය වෙනවා. අන්නේ පිළිසරණට යොමු වෙන්නේ එවැනි කෙනා අන්න එතනයි තමයි බුද්ධං සරණං ගච්ඡාමි කියන සැබෑම සරණ තියෙන්නේ. එහෙනම් ඔබ බලන්න ඔබට මොනවා හරි වැඩක් ඔස්සේ මොනවා හරි කාරණාවක් ඔස්සේ රූප සද්ද ගන්ධ රස පහස අරමුණු කියන මේ කරුණු ඔස්සේ සත්‍ය හොයන දෙයට ඔබ පසුබසිනවා නම් ඔබේ ජීවිතයේ සත්‍යවාදී බව අඩුවක් තියෙනවා ඒ කියන්නේ රූප, සද්ද, ගන්ධ, රස, පහස අරමුණු වෙනකොට. ඒ කියන්නේ නිකේත සාරි මේක හාලිද්දිකාණී සූත්‍රය පැහැදිලි කරනවා. එකතු වී වාසය කරන කාරණාවක් එක්ක ඔබ වාසය නම් කරන්නේ ඔබට සත්‍ය හොයන කාරණාව ධර්මයක් ඇහෙද්දි ධර්මයක් ඉදෙද්දි ධර්මයක් කතා කරද්දි ධර්මයට යොමු වෙන්නේ නැතුව ඔබ ඔබේ කොටු වෙච්ච රාමුවත් එක්ක ඉන්න දඟලනවා නම් ඒක ලෝකයේ තියෙන විශාල මෝඩකමක්. එයාට සත්‍යවාදී කෙනා කියලා කියන්න බෑ. එයාට කියන්නේ මෝඩ කෙනා කියලායි. එයාට කියන්නේ අඥාන කෙනා කියලයි. එතනද කියන්නේ අවිද්‍යාවෙන් යුක්තව අඥානකමින් යුක්තව මේක ඇත්තයි කියලා බව තණ්හාව තණ්හාවෙන් läගගෙන ඉන්න මෙන්න මේ සසර කියලා ඒකට කියන්නේ. අවිද්‍යා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්දහාවිතං සංසරිත. අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලායි මෙන්න මේ සසර කියන කාරණාව තියෙන්නේ. මේකයි ජීවිතයේ ස්වභාවය. හොඳට තේරුම් ගන්න. මෙන්න මේක සසර කියලා කියන්නේ. ඔබ ඇත්ත හොයනවා නම් ඔබට මේ රූප සද්ද ගන්ධ රස පහස අරමුණු කියන මේ කරුණුවෙක ඉන්න බැරි වෙනවා. හැම වෙලෙම අර අසරණකමත් එක්ක අර පිපාසාවක් තියෙනවා. සත්‍ය පිපාසාව. Tamanට එන හිතුමනාප දේවල් ඔස්සේ යන්නේ නැහැ. මෙන්න මෙවැනි කෙනෙකුට පින්වතුනි ජීවිතය ගැන කියලා දෙන්න පුළුවන්. අන්න එවැනි හැඟීමකින් ඔබ බනහන්න, ඔබ ධර්මයේ තේරුම් ගන්න. ඒ අතහත්වාදීව ජීවිතයට යොමු වෙන්න. ඔබට ධර්මයේ ඕනකම උපරිමයෙන් ඔබ ඇති කරගන්න. අර දහම් සොර රජතුමා රජකම අතහැරිය දහම වෙනුවෙන් ජීවිතය අතහැරිය දහම වෙනුවෙන් අපට රූප සද්ද ගන්ධ රස පහස ධම්ම කියන මෙන්න මේ ස්වභාවවල් අපට අතහරින්න බැයි නම් අපි කොපමණනම් අසත්‍යවාදීද කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න. එහෙනම් ඔබ සත්‍යවාදීව මේ ධර්මය අහන්න යොමු වෙන්න. එහෙම යොමු වුණොත් මම ඔබට ජීවිතය පිළිබඳව යථාර්ථවාදීව සූත්‍ර දේශනාවක් ඇසුරු කරගෙන කරුණු ටිකක් පැහැදිලි කරලා පෙන්වන්න කා සඳහාද අර විදිහට සත්‍ය හොයන අය සඳහා